අපේ සිත සකස් කරගන්නේ නැතිව අපිට මේ ධර්මය තුලින් පෝෂණය වෙන්න දුක් නැති කරගන්න සසර දුක් නැති කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒකද ධර්මාභිලාෂී ඉන්නත් හැම දිනාම කල්පනා කරන්න ඕනේ. මම ධර්මයේ ශ්‍රවණය කරලා මේ ජීවිතය සාර්ථක කරගන්න, සසර සුවපත් කරගන්න අවශ්‍ය වැඩපිළිවෙලට අවතීර්ණ වෙනවා. මගේ හිතෙන් උතුම් ධර්මයේ නැగిලා යන විදිහට මගේ චිත්තසංතානය සකස් කරගන්නවා, මේ ජීවිතය සාර්ථක කරගන්නවා, සසර සුවපත් කරගන්නවා. මමත් සියලු දුක් නැති කරගන්නවා උතුම් නිවනින් සැනසෙනවා කියන අදිෂ්ඨානය ප්‍රාර්ථනාව ඇති කරගන්න ඕනේ. එවන් වූ උතුම් අරමුණක් පෙරදරි කරගෙනයි මේ නිවන් මාර්ග ධර්ම දේශනා මාලාව බෞද්ධ මාධ්‍ය ජාලය සංවිධානය කරන්නේ. ශාස්ත්‍රීය ධර්ම කරුණු එකතු කරගන්නවා විතරක් නෙවෙයි මේ ධර්ම දේශනා මාලාවේ පළවෙනි අරමුණ තියෙන්නේ ප්‍රායෝගිකව අපි කුමක් කළ යුතුද කියලා සාකච්ඡා කරන්න. ඒ මොකද බොහෝ කරුණු එකතු කරගත්තට බෞද්ධ අය සමහර අය තමන්ගේ තුල තියෙන අකුසල වේගයන් හඳුනාගන්නේ නැහැ. ඒ අකුසල වේගයන් නැති කරගන්න උත්සාහ කරගන්නේ නැහැ. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, මාන්නය ආදී කුහකකම ආදීන් ටිකක් වැඩිපුර තියාගෙන ඉන්න ගතියක් එන්න තියෙනවා. මේකින්දා අපි ඒවා අඩු කර ගැනීම සඳහා ප්‍රායෝගිකව මොකක් කරන්න ඕනද කියලා. ඔයාලා බලන්න ඕනේ. ඔයාලා බලලා ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙල සකස් කරගන්න ඕනේ. නැත්තම් ප්‍රායෝගිකත්වයකට එන්නේ නැත්තම් අපි ධර්මයෙන් පෝෂණය වුණා කියලා කියන්න බෑ. බොහෝ ධර්ම කරුණු කතා කරාට විහාරස්ථානයේ දායක සභාවේ සභාපති වුණාට, ලේකම් වුණාට, මරණාධාර සමිතියේ ලේකම් වුණාට, සමාජ සේවයක් කරාට බෞද්ධ ධර්මය Taman තුලින් නැగిලා එන්නේ නැත්නම් මරණයෙන් බේරෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. මරණයේදී මහා විකාර විප්‍රකාර තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. සංසාර ජීවිතය බොහෝ දුක් සහිත තැන්වල උත්පත්ති ලැබන්න හේතු වෙන්න පුළුවන්. බේර ගන්න කවුරුවක්වත් එන්නේ නැහැ. ඉතින් උපාසක උපාසිකාව කියන්නේ කවුද කියලා හරියට දැනගෙන කටයුතු කිරීම බොහෝම වටිනවා. අතුලාන්තයෙන්ම තමන් උපාසකෙක් උපාසිකාවක් බවට පත් වෙලා නම් බුදුරජාණන් වහන්සේ කියන නම ඇහෙනකොටත් උතුම් ධර්මය කියන අදහස තමන්ගේ හිත තුළ ජනිත වෙනකොටත් මහා සංඝරත්නය පිළිබඳවත් අති මහත් වූ ගෞරවයක් උපදින්න ඕනේ. ඉතින් අහලා බලන්න ඕනේ හිතෙන් මගේ ළඟ එහෙම ගෞරවයක් එහෙම තියෙනවාද මහා සංඝරත්නයේ විශේෂයෙන් මගේ ගෞරවයක් තියනවාද කියලා අහලා බලන්න ඕනේ හිතින්. මහා සංඝරත්නය දැක්කහම ඒ සංඝ ගුණ තේරුණා නම් කාට හරි ඉන්නත් මේ ඒ සංඝ ගුණ හරියට දැනලා තියෙනවා නම් සංසාර ජීවිතයේ තමන් සංඝයාගේ ගුණ ආශ්‍රය කරලා තියෙනවා නම් වාඩි වෙලා ඉන්න තැනින් නිකම්ම නැගිටිනවා. නැගිටලා ඉන්න තැනින් නිකම්ම දනගැස් වෙනවා. පල්ලෙහාට වෙන්න තියෙන අත් දෙක උඩට එනවා. ඒ තමයි Tamanට එහෙම අතුලාන්ත හැඟීමකින් වන්දනා කිරීමක් සිද්ධ වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඉතින් මගේ ශ්‍රද්ධාවේ අඩුකමක් තියෙනවා කියලා තේරුම් ගන්න ඕනේ. ඒ පිළිබඳව අපි ඉදිරියේදී බොහෝ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ඉතා දැඩි අදහසක් ඇති කරගන්න ඕන බුද්ධ ධර්ම සංඝ කියන ත්‍රිවිධ රත්නය ගැන නැත්නම් උපාසකෙක් උපාසිකාවක් වෙන්නේ නැහැ. පෙරුවන් සරණ ගියා වෙන්නේ නැහැ. කොහොමත් එහෙම තත්වයක් අපේ තුලින් ඉපදුනේ නැත්තම් ඒක ඉතින් නිකන් රඟපෑමක් විතරක් බවට පත් වෙනවා. අද ලංකාවේ ඉන්න වැඩිපුර බෞද්ධ කියලා ගන්න උපාසක උපාසිකාවෝ මාත් එක්ක ඉතින් මේවා කිව්වම හොන්දටම තරහ වෙනවා. තරහ වෙන එකමයි හොඳ. තරහ වෙන එකමයි හොඳ. ඒකින්ද ඇතුලාන්ත ශ්‍රද්ධාව නැත. ප්‍රදර්ශන ශ්‍රද්ධාව නැත. අතුලාන්ත ශ්‍රද්ධාව නැත ප්‍රදර්ශනය කිරීමේ ශ්‍රද්ධාව ඇත. ඒකද ප්‍රදර්ශනය නෙවෙයි අතුලාන්තයෙන් උපදින්න ඕන මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පිප්පලි තරුණයා විදිහට පළවෙනි වතාවට බෝධිසත්වයන් වහන්සේ දැක්ක වෙලාවේ පළවෙනි වතාවට බුදුරජාන් වහන්සේ දැක්ක වෙලාවේ අතුලාන්තයෙන් ඇති වුණ ශ්‍රද්ධාව කොච්චරද කියනවනම් මේ මගේ එකම ශාස්ත්‍රවරයන් වහන්සේ කියන කොච්චර දැඩි හැඟීමක් ජනිත වෙලා සංසාරගත වුරුද්දද කොච්චර දැඩි හැඟීමක් ජනිත වෙලා බුදු පියාණන් වහන්සේට කරපු වන්දනාව කොච්චර ගැඹුරුද කියනවනම් ඒ වන්දනාව ලැබපු බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනිත් විසුණු වහන්සේලාට මේ තරුණයාගේ මේ වන්දනා කිරීම ඒ තුලින් ඇතිවෙන හැඟීම චේතනාව ඒ වන්දනාවට ගැළපෙන්නේ නැති ශාස්ත්‍රවරයෙක් නම් මේ ඉස්සරහින් ඉඳගෙන ඉන්නේ ඔළුව හත් කඩකට පැනනවා කියලා සංසාර ජීවිතයේ ඇති කරගත්ත ශ්‍රද්ධා මහිමය. එතකොට අපි නොයේකුත් ආකාරයේ මාන්නකම් ඇති කරගන්න උත්සාහ කරනවා. මම ධර්මයේ දන්නවාය, මම සීලවන්තය, මම ගුණවන්තය කියලා ගිහි අඳුම් දරාගෙන මාන්න හදා ගන්නවා. එක එක විදිහට එක එක ඒවා හිතා ගන්නවා. නමුත් මහා සංඝරත්නය හඳුනාගන්නේ නැත්නම් Tamante එකින් කිසිම ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. ඒකද මහා සංඝරත්නය හඳුනා ගන්න ඕනේ, ධර්මය හඳුනා ගන්න ඕනේ, බුදුරජාණන් වහන්සේව හඳුනා ගන්න ඕනේ. ඒ හඳුනාගන්නේ ಗುಣ දැන පැහැදිලායි. ಗುಣ දැන පැහැදෙන්නේ මහා සංඝරත්නයේ. එදා සරියුත් මොගලන් මහරහතන් වහන්සේලාගේ පටන් අද මේ මොහොත දක්වා අනාගතේ බිහි වෙන සියලු මහා සංඝරත්නය කියලා Tamanට මහා හැඟීමක් උපදින්න ඕනේ. ඉතින් ඒක ප්‍රදර්ශනය වෙන්න ඕනේ. ඒක අන් අයටත් ප්‍රදර්ශනය වෙන්න ඕනේ. අපේ ජීවිතයේ ගතිගුණය කියන එක, ගුණය කියන එක ප්‍රදර්ශනය වෙන දෙයක්. ඒක හිතට විතරගෙන එකක් නේ. ගුණය දැන් අපි දන්නවානේ තරහ කියන එක ටික ටික වැඩි වෙලා තරහ වැඩි වුණොත් මොකද වෙන්නේ? තරහ ප්‍රදර්ශනය වෙන්න පටන් ගන්නවා. නේද? තරහ යන්තම් තරහ එනකොට මූණෙන් ඉස්සෙල්ලාම ප්‍රදර්ශනය වෙනවා. ඊට පස්සේ වචනයෙන් ප්‍රදර්ශනය වෙනවා. ඊට පස්සේ නේද? ගුටි දෙකක් අනිනවනේ. එතකොට ක්‍රියාවෙන් ප්‍රදර්ශනය වෙනවා. ඒ කියන්නේ හොඳටම වැඩි නම් හැඟීම වැඩි නම් ක්‍රියාවෙන් ප්‍රදර්ශනය වෙනවා. ටිකක් අඩු ටිකක් වැඩි නම් වචනයෙන් ප්‍රදර්ශනය වෙනවා. නේද? ඌණයෙන් ප්‍රදර්ශනය වෙනවා. ඒ වගේ මහා සංඝරත්නයේ විශේෂය තියෙන ශ්‍රද්ධාව වැඩි නම් ඒක ඌණයෙන් ප්‍රදර්ශනය වෙනවා. නේද? තව ටිකක් වැඩි නම් වචනයෙන් ප්‍රදර්ශනය වෙනවා. හොඳටම වැඩි නම් ක්‍රියාවෙන් ප්‍රදර්ශනය වෙනවා. ඒකින්ද කල්පනා කරන්න ඕන බොහෝ දේවල් තියෙනවා පිළිබඳව. හදා ගන්න ඕන බොහෝ දේවල් අපිට තියෙනවා. බෞද්ධත්ව විදිහට අපි ඒවා ගැන කල්පනා කරන්න ඕන. කොහොම නමුත් ඔය සද්ධාව නම් උපදින්නේ ධර්මය දැනගැනීමෙන්මයි. ධර්මය දැනගැනීමෙන් සද්ධාව උපදින්නේ ඇයි මේ ධර්මය අපිට ලැබුණේ බුදුරජාණන් වහන්සේගෙන් සම්මා සම්බුදු පියාණන් වහන්සේගෙන් ලැබුණු ධර්මය මාව සනසනවාය. ඒ ධර්මය එදා ඉඳන් මේ දක්වා මගේ මගේ ළඟට අරගෙන එන්නට පාලමක් වුණේ මහා සංඝරත්නය කියලා. අනේ මම අද සැනසෙන්නේ ධර්මයෙන් නේද කියලා ශ්‍රද්ධාව උපදිනවා ත්‍රිවිධ රත්නය කිරීම ශ්‍රද්ධාව උපදින්නේ ධර්මය ගැන අදහසක් ඇති වුණොත්. මම මේ පින්නත් අයගෙන් අහන්න සපි ඊයේ දවසේ කී සැරයක් නිවන් දකින්න ඕනේ කියලා හිතුණාද දන්නේ ඇත්තටම නිකන් මේ මොනවා හරි මල පූජා කරලා හරි මේ නිකන් අර පුරුද්දට වගේ කිසි හැකියාවක් නැතුව නේද නිවන් දකිත්වා කියලා එහෙම නැතුව මං කොහොම හරි නිවන් දකින්න ඕනේ කියලා ඊයේ දවසේ කී සැරයක් හිතුණාද දන්නේ ගිය සතියේ කී සැරයක් හිතුණාද දන්නේ ගිය මාසේ තුනක් ගන්න. මොකද කිවිසුන් සත්‍යයක්වත් නැත්තේ. කිවිසුන් සත්‍යයක්වත් නැහැ මානවට. නේද? එහෙනම් නිවන් දකිද? නිවන් දකින්න ඕනේ කියලා හිතුනේවත් නැත්තම් නිවන් දකිද? හොඳයි. මේ ලෝකේ කිසියම්ම කිසි දෙයක් හේතු නැතුව සිද්ධ වෙනවාද? නැහැ. හේතු නැතුව සිද්ධ වෙන්නේ නැහැ. නිවන් දකින්න ඕනෑ කියන හැඟීම Taman තුලින් ආවේ නැත්නම් නිවන් දකින්නේ නිවන් දකින්න ඕනෑ කියන හැඟීම Taman තුලින් එන්නේ ඉබේ නෙවෙයි. ඒක හේතු ඇතුව එන්නේ. අපේ තුල යම් සිතුවිල්ලක් ඇති වෙන්නේ හේතු ඇතුවයි. හේතු නැතුව සිතුවිල්ලක් සිතුවිල්ලක්වත් ඇති වෙන්නේ නැහැ. නිවන් දකින්න ඕනෑ කියන හැඟීම අපේ තුලින් ජනිත වෙන විදිහට අවශ්‍ය කරන හේතු සකස් කරගන්න ඕනේ. අන්න ඒ හේතු සකස් වුණොත් තමයි අපේ නිවන් දකින්න ප්‍රබල හැකියාවක් ඇති වෙන්නේ නැත්නම් ඉතින් සසර නේද? සසර නිකන් නම් කමන්නේ දැනු දාරියක්. එහෙමද ඒවට බඩගිනි. එහෙමද ඒවට රස්නේ. එහෙමද ඒවට නලියනවා. කසනවා. කලන්තේ වගේ. හ්ම්. වතුර පිපාසයි. හ්ම්. තාටිකින් නිදා ගන්න වෙලාවකට බණ අහනකොට නේද මේ ශරීරය අනිත් පැත්ත පෙරලා දානවා. කන්න දෙන්න ඕනේ, බොන්න දෙන්න ඕනේ, නාවන්න ඕනේ. මොනතරම් දේවල් ඔය ශරීරයට කරන්න ඕනේ. මේක මහා අකුසලයක් වින්ද හැදිච්ච ශරීරයක් නේද? මෙහෙම ශරීරයක් දරාගෙන ඉන්නවා මදිවාට මේක අනුන්ගෙන් බැලුම් අහන්නත් උනන. හරියම්බ කරන්නත් උනන. ගෙවල් දොලවල් රකින්නත් උනන. කැමති අය ලං කරගන්නත් උනන. නේද? එතකොට භවභෝග සම්පත් එකතු කරගන්නත් උනන. අදනීප වුණාම බෙහෙත් කරගන්නත් උනන. ඉතින් මේ ඔක්කොමත් එක්ක බලපුවාම මේක මහා දුක් ගොඩක්. ඒ අතර වාරේ මොන හරි පොඩ්ඩක් කනකොට කැමති කෙනෙක් පොඩි වෙලාවකට හම් වෙනකොට හ්ම් ඇහැට ලස්සන රූපයක් පේනකොට පේන මාත්‍රේ කනට පුංචි සද්දයක් ඇහෙන මාත්‍රේ නාසයට ගන්ධයක් දිවට රසයක් ශරීරයට පහසක් ආදී පුංචිම පුංචි දේවල් ටිකක් ලැබෙන මාත්‍රයේදී తాවකාලික සැපයක් උපදිනවා. ඒ සැපයත් පුදුමාකාරයි කියන්නේ මොනවා හරි සැපයක් ලැබුවද මේ ජීවිතේ ඒ ලැබෙන සැප හරියට නිකන් බූමරංගයක් වගේ අනිත් පැත්ත හැරිලා Tamanට වෙනවා. මේ බලන්න මොහොතකට කල්පනා කරලා මොනවා හරි දෙයක් හින්දා හප්පේ මට ලැබිච්ච දේ මට ලැබිච්ච සම්පත මට ලැබිච්ච වස්තුව කියලා ඉවර වෙලා මොනවා හරි දෙයක් ගැන දරුවෙක් ගැන හරි ඉඩමක් ගැන හරි ගෙයක් දොරක් ගැන හරි බඩු මුට්ටුවක් ගැන හරි මොකක් හරි ඇඳුමක් ගැන හරි සතුටු වුණා නම් කවදා හරි දවසක අද නම් මං සන්තෝෂෙන්මයි ඉන්නේ මට මේ වාහනය හම්බුණා මට මේ ඉඩම හම්බුණා මගේ ඔක්කොම නිරවුල් වුණා මට දරුවෙක් පිළිසඳගෙන නැත්තම් දරුවෙක් ලැබුණා මුණුපුරෙක් ලැබුණා කියලා සන්තෝෂ වුණා නම් ඒ සන්තෝෂ වෙච්ච ඒවම නේද දුක් වෙන්න හේතු වෙලා තියෙන්නේ නිකන් කියන්න බලන්න නේද හොඳට බලන්න අතීතයේදී කොහෙද හරි මොනවා හරි දෙයක් ගැන කල්පනා කරලා සන්තෝෂ වුණා නම් ඒ සන්තෝෂෙම නේද දුක් වෙන්න හේතු වෙලා තියෙන්නේ වෙන මොනවා හරි දුක් වෙන්න තියනවද බලන්න හේතුවක් ඇහැකන නාසය දිව ශරීරය මනසෙන් යම් යම් අරමුණු අරගෙන ඒ අරමුණු සුවයි සුන්දරයි මధుරයි ප්‍රියයි කියලා තේරිලා ඒවාම ප්‍රාර්ථනා කරමින් ප්‍රාර්ථනා කරනකොට ලැබෙනවා ලැබෙනකොට තව ප්‍රාර්ථනා කරනවා ප්‍රාර්ථනා කරනකොට ලැබෙනවා ඒන් එහෙම ලැබෙනකොට සතුටු වෙමින් ඇලෙමින් ග්‍රහණය කරගනිමින් මගේමයි මගේමයි මගේම දේවල් කියලා අල්ලා ගනිමින් කටයුතු කිරීමෙන් තමන්ගේ ජීවිතයට උපාදාන වෙච්ච දේවල් හින්දා දැන් ඉතින් හැමදාම බලන්න බෑ ඒවා. හැමදාම අහන්න බෑ, හැමදාම විඳින්න බෑ ඉවරක් නැතුව. අන්න බලන්න එහෙනම් අහපු, බලපු, විඳපු දේවල් නිසා දුක් විඳිනවා. නිකන් අහපු, බලපු, විඳපු දේවල් නෙවෙයි. පාරේ යනකොට 200ක් දැක්කනම් එක්කෙනෙක් දෙන්නෙක්ව දැක නැවත සතුටු වෙන්න හිතුණා ඊට පස්සේ නැවත නැවත හොයාගෙන ගිහින් සතුටු වුණා සතුටු වුණාම මොකද උනේ නැතුව බැරි වුණා නේද ලෝකේ ඉන්න ඔක්කොම අල්ලගෙන දින්නේ නෑ දෙන්නේ තුන් දෙනෙක් අල්ලගෙන. හතරක් පහක් අල්ලගෙන. නේද? ඒ අයින් තමයි දුක් ගොඩක් උපදිලා තියෙන්නේ. ඒ අයින් තමයි නිවන් දකින්න බැරි වෙලා තියෙන්නේ. එහෙනම් මේ වගේ පුංචි පුංචි දේවල් බලන්න ලෝකයේ ලංකාව කියන්නේ ඉන්දියන් සාගරයේ මුතු ඇටයක්. එතකොට ඉන්දියන් සාගරයේ මුතු ඇට. එහෙනම් ලෝකෙම ගත්තොත් දූවිලි අංශුවක් වගේ. එතකොට මම ඔය ආරක්ෂා කර කර රකින්න මගේ ඉඩම් කෑල්ල කොච්චර පුංචි එකක්ද? නේද? ලෝකේ කෝටි 700ක් විතර සෙනග ඉන්නවා. ඒ කියන්නේ මස් පර්වත කෝටි 700ක් විතර එහාට මෙහාට යනවා. හරි. එතකොට කී දෙනෙක් විතර තමන්ගේ ලෝකේ ඉන්නේ? ඒකෙන් හතරක් පහක් අල්ලගෙන ඉතින් කොහෙ ගියාද කොහෙ ආවාද මොනවා වුණාද නැතුව බැරියෝ කියලා මස් වර්ගයක් අල්ලගෙන ඉන්නවා. ලේ වර්ගයක් අල්ලගෙන ඉන්නවා. මේ වගේ අර්ථයක් නැති පුංචිම පුංචි ලෝකෙක හිර වෙලා කිසිම දෙයක් නැතුව ඉතින් කල්පනා කරගෙන මම මේ දැන් දැන් විනාඩි 5කට මේ ධර්ම දේශනාව නවත්තලා පොඩ්ඩක් ඉන්න හැබැයි නැගිටින්න බෑ ඔහොම නිදාගෙන ඉන්න ඕනේ කියලා මම නැවතුනොත් පොඩ්ඩක් මම නිදාගෙන ඉඳලා නැගිටින්නම් කියලා නැවැත්තුවොත් විනාඩි 5කට මොනව වෙයිද කතා කරන්නත් බෑ කියනවා මම මොනව වෙයිද ඉතින් කල්පනාවට වැටෙනවා මොනවද කල්පනාව ආන් අර තියෙන අතීත රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ඒවානේ දැක්කේවා පරණ දැක්කේවා අහපු ඒවා විඳපු ඒවා තමන්ගේ ලෝකයේ තියෙන එක එකනා එක එක ලෝකවල ඉතින් ඉන්නවා ඉතින් ඒ ඉන්න ගමන් සමහර අය මූණු එල්ලෙනවා අනේ මට දැන් ඉස්සර වගේ නෑනේ කියලා හිතනවා හරි කොහොමද හිටියේ මම කියලා හිතනවා නේද ඉතින් ඔවා ගැන කල්පනා කරවල කල්පනා කරගෙන ඉන්න තමන් කරපු රස්සාවල් ගැන නේද කරන දේවල් ගැන තමන්ගේ තත්ත්වය ගැන මොයකේ කියලා හිතේ හිතේ තියෙන එක තමයි ඉතින් මේක වැඩේ. ඒ දේවල් හින්දා දුක් උපදිනවා දැනට දුක් උපදිලා නැතත් අනාගතේ නැති වෙනකොට දුක් උපදිනවද නැද්ද? මේ ඔක්කොටම හේතුව මොකද්ද කියලා බලන්න. හේතුවක් ගැන හිතනකොට පින්වත් මේ මම මෙහෙම අහන්නම්. කවුරු හරි කෙනෙක් හින්දා අපිට ලොකු දුකක් ඉපදිලා තියෙනවා. ඒක දරුවෙක් හින්දා කියලා. සමහර මව්වරු කියනවා මට මේ දරුවා හින්දා අනේ මන් දන්නේ නැහැ හැමදාම ඇඬු කඳුලෙන් ඉඳ වෙලා තියෙන්නේ. සමහර මවවරු පියවරු කියනවා මට එක දවසක්වත් දකින්න නැතුව ඉන්න බෑ. දැක්කේ නැත්නම් පිස්සුවා කියනවා. ඉතින් මුන්දා එක තුනක් යන්න ඕනේ. මම දන්න අම්මේ කිට දරුවෝ හත් දෙනෙක් ඉන්නවා දවසටම හතම බලන්න ඕනේ. හරි. ඉතින් එක යන්න ඕනේ ඇතිවීමක් නැහැ. ඉතින් මේ වගේ නොබලා ඉන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා කියලා හිතන්නකෝ මොන හරි දුකක් ඇති වෙලා තියෙනවා කියලා හිතන්නකෝ කෙනෙකුට. ඔය කියන තැනැත්තා හෝ තැනැත්තිය නැත්තම් දරුවා. දරුවා පිළිසඳ ගන්න ඉස්සෙල්ලා. එහෙම නැත්තම් ඔය කියන තැනැත්තා හෝ තැනැත්තිය ඉස්සෙල්ලාම ජීවිතේ දකින්නත් ඉස්සෙල්ලා. ඔය කියන දුක් තිබුණාද? ගාමිණී කියලා පුද්ගලයෙක් හිටියා. මේ පුද්ගලයාට කියලා රූමත් බිරිඳක්. මේ බිරිඳ මියදුනා. දැන් මොකද කරන්නේ? මලමිනිය ගේ ඇතුලේ තියාගෙන වීදුරු පෙට්ටියක දාගෙන හැමදාම බෙහෙත් ගල්වලා තියාගෙන හැමදාම රැයට අඬ අඬ ඉන්නවා. මේ මනුස්සයා බුදුරජාණන් වහන්සේ ළඟට එකතු කරගෙන ගියා. මේ නුවණ තියෙන මනුස්සයාගෙන් එක ප්‍රශ්නයක් බුදුරජාණන් වහන්සේ විමසුවේ. ගාමිණී ඔය බිරින්දෑව ජීවිතේ පළවෙනි දවසේ දකින්න ඉස්සෙල්ලා ජීවිතේ පළවෙනි දවසේ දකින්න ඉස්සෙල්ලා උන් දැන් මරුණානා දුකක් එහෙම තියනවාද? නැහැ. දන්නේවත් නේද? එහෙනම් පළවෙනි දවසේ දැක්ක දවසේ ඉඳලා තමයි මෙයාගේ හිතේ මේ දුක් ඇති වෙන්න පටන් අරන් තියෙන්නේ. නේද? දුක් ඇති වෙන්න හේතුව තියෙන නැත්නම් තව ඕන තරම් මැරෙන්නේ. ඒ කියන්නේ එහෙනම් දැක්කොත් දුක් ඇති වෙනවා කියන එකද? එයා වෙන කිසිම ස්ත්‍රියක් දැකලා නැද්ද ඒ කියන්නේ? දැකලා තියෙනවා. දැකීම නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. දැක් එක බාරගත්ත විදිහ. නේද? දැක අභිනන්දනය කළා. සතුටු වුණා. දැකලා සුවයි සුන්දරයි ප්‍රියයි මధుරයි හප්පේ කියලා සතුටු වුණා. නැවත සතුටු වුණා. නැවත සතුටු වුණා. සතුටු වෙන්න සතුටු වෙන්න මොකද උනේ? ඒ රූපයේහි ඇලුනා. ඒ රූපයේහි ඇලුනා. ඊළඟට ඒ රූපය මගේයි ග්‍රහණය වුණා. අපි නිදාන සූත්‍රයේ මහා නිදාන සූත්‍රයේ පැහැදිලි කරන දවස්වල ඔන්න ඔය ග්‍රහණය වීම ආකාර 11කින් සිද්ධ වෙන විදිහ මහා නිදාන සූත්‍රයේ අපූර්වට පැහැදිලි කරලා තියෙනවා. තණ්හා උපාදානය දක්වා පත්වෙන පියවරවල් ටික. ඒ ඔක්කොම පැහැදිලි කරන වෙලාව නෙවෙයි. නමුත් අපිට දැන් මේ වෙලාවේ තේරුම් ගන්න ඕනේ සියලු දුක් ඇති වෙන්න හේතුනේ ඇහෙන් රූප බලා, කනෙන් ශබ්ද අසා, නාසයෙන් දිවෙන් ශරීරයෙන් ගන්ධ රස ස්පර්ශයන් ලබා මනසින් ධර්මයන් ලබා සුවයි සුන්දරයි මధుරයි ප්‍රියයි මගේමයි හොඳයි කියලා ඒවාට කියනවා සතුට වෙනවා අභිනන්දනය කරනවා නැවත නැවත හරි හරි බලනවා නැවත නැවත අසනවා නැවත නැවත නැවත නැවත ඔන්න ඔය වැඩේ හින්දාද නැද්ද දැන් දුක් විඳින්න වෙලා තියෙන්නේ මොකද කියන්නේ නෑ කියන්න පුළුවන් ද කාට හරි නේද අතීතයේදී මේ අනුන්ට අයිති ස්වභාව ධර්මයට අයිති දේවල් දිහා බලලා මගේ අය කියලා සතුටු වුණ එකේ සාපයට අද දැන් ඉතින් නිකන් දුක් විඳින්න දරන්නේ හැමදාම යන්නකෝ දැන් බලන්න නොබලා ඉන්න බැරි වෙනවා නොවසා ඉන්න බැරි වෙනවා නේද ගිනි ගන්නවා වගේ ගිනි ගන්නවා වගේ නොගියොත් ගිනි ගන්නවා ආය නෙවෙයි ගිනි තියනවා මේකට නේද හරි අන්න ඒ தത്വයටපත් උනේ අතීත බැලීම් ඇසීම් විඳීම් හිඳයි වර්තමානයේ යම් කිසි කෙනෙක් යම් අද අද හෝ හෙට හෝ අනිද්දා හෝ හොඳට ගැඹුරින් කල්පනා කරන්ඩ හොඳට හොඳට කල්පනා කරන්න මම මේ කියද්දී මේ අද හැන්දෑවේ යම් කිසි රූපයක් දැකලා හොඳයි සුවයි සුන්දරයි මధుරයි ප්‍රියයි අප්පේ කියලා හිතිලා ඒ පැත්ත බලනකොට ඒ පැත්තෙනුත් මේ පැත්ත බලලා ඒකට කියනවා ලාභයක් ඇති වුණාය කියලා. ඉස්සෙල්ලාම කියනවා පරිේශනයක් ඇති වුණාය කියලා. ඒ කියන්නේ හොයනවා. එක සැරයක් දැකලා සතුටු වුණාට පස්සේ යමක් පාරේ යනකොට මොකද කරන්නේ? අදත් ඉන්නවාද ඉන්නවාද කියලා අපි හොයනවා. නේද? ඒක තමයි පරිශ්‍රණය කියන්නේ. හොයනකොට දැක්කොත් ආ හම් වෙනවා නේද? hina වුණොත් ලාභයක් ඇති වෙනවා. නේද? ආන්ගෙම අපේ හිත වෙනස් වෙනවා පින්වත්. නන්දි රාගයක් උපදිනවා. නැවත දැකීමේ තදද කැමැත්තක් උපදිනවා. ඊට පස්සේ මේ ශරීරය එක තැනක තියාගෙන ඉඳලා ඒ පැත්තට හැදෙනවා. ඒක තමයි සමහර තරුණ පිරිමි ළමයි පාරවල් අයින්ද කියලා පැය ගණන් ඉන්නේ. නේද? ඒ ළමයින්ගේ වැරද්දක් නෙමෙයි. මේ ශරීරයේ මේ හිතේ වෙනස් වීම අපිට හොයාගන්න බෑ. ඇතුළාන්ත හැඟීම තමයි මේ කයේ ක්‍රියාත්මක කරවන්නේ මම කිව්වේ ඉස්සෙල්ලා. නේද? හැඟීම ප්‍රබල වෙනකොට වචනයෙන් පිට වෙනවා, හැඟීම ප්‍රබල වෙනකොට ක්‍රියාවෙන් පිට වෙනවා. ඒකද මොකද වෙන්නේ මේ කිලෝ 80ක් විතර බර 70ක් 60ක් 50ක් විතර බර මේ මස් ටිකට කරන්න දෙයක් නෑ. එයාලා මොකුත් කරේ නෑ. තමන්ගේ හිත මේ මස් ටිකත් අරගෙන දීවා දිවිල්ල එහෙනම් හැමතැනම දුවලා මොකද කරේ? පුළුවන් තරම් අලව ගත්තා. ඒ අතීතයේදී ඒකින්ද දැන් හරියට දුක් විඳිනවා. ඒ අලෝ ගැනීමල සංසාර ජීවිතේම කරපු හින්දා මේ වෙනකන් සසර ආවා. බුදුවරු පහළ වෙලත් අපි ආවා. නේද? වැඩේ ඉවර කරගත්තේ නැහැ. දැනුත් ධර්මය ශ්‍රවණය කරමින් මොකද ශ්‍රවණය කරාට අලුත් දේවල් වල ඇලෙන ගතිය අලුත් දේවල් එක්ක ඒවා ග්‍රහණය කරගන්න ගතිය අලුත් දේවල් තමන්ගේ ජීවිතයට තමන්ගේ సంతාණයට එකතු කරගන්න ගතිය අඩු වෙලා දන්නේ අඩු වෙලා දන්නේ පරණ කාපු වහා හින්දා විඳවනවා මදිවට අලුතෙනුත් වහ කනවද නැද්ද අලුතෙනුත් වහ කනවද නැද්ද මොකද කියන්නේ අර ගාමිණී කියන පුද්ගලයාට ඉස්සෙල්ලාම තමන්ගේ අර බිරිඳව පළේ ජීවිතේ පළවෙනි වතාවට දැක්ක වෙලාවේ එහෙම්මම අහක බලාගෙන සතුටු වෙන්නේ නැතුව ඇලෙන්නේ නැතුව ග්‍රහණය වෙන්නේ නැතුව ගියා නම් අද ඇඬිල්ලක් තියෙනවද? එහෙම වුණා නම් පසුව ඇඬිල්ලක් නෑ. දැන් අනාගතේ අඬන්න තියෙනවද නැද්ද දන්නේ නෑ. දැන් ඔය හිටියට සාන්තව බලන්න ඕනේ මලමිනී ළඟට වෙලා අඬන ඇඬිල්ල. කාලාන්තේ දාලා වැටෙනවා නේද? අනේ මට බැරියෝ ඉවසන්න බැරියෝ මාව අල්ලගනියෝ මාත් පයින්නෝ වලට පයින්නෝ කියලා නේද අපි ඉතින් ඒවා හොඳටම දන්නවනේ හැමදාම පාංශකූල වලට ගියාම හොඳටම පේන තියෙන්නේ අඬන බොරුවට අඬලා ඉන්න කවුරක්වත් වලකට පෑන්නේ නැහැ නේද ටික දවසකින් ඔක්කොම අමතකයි ඊට පස්සේ ස්වාමීන් වහන්සේලා තමයි වෙලාවකට මතක් කරන්නේ අර අවුරුද්දේ දාණය එහෙම දෙන්නේ නැද්ද දැන් කියලා අවුරුදු දෙකේ දාණය වෙනකොට තුනේ දාණය වෙනකොට ඔක්කොම ඉවරයි කාටත් එහෙම තමයි. ඉතින් ඒකින්ද මේ තියෙන මේ උපාදාන වෙන ගතියට හේතුනේ ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන දේවල් වලින් අසංවරව වාසය කිරීමයි. එතකොට තියෙන ප්‍රශ්නේ මදිවට අලුත් ප්‍රශ්නත් එකතු කරගන්නවා දරුවෝ දරුවන්ගේ හින්දා ඇඬෙන ගතිය ඇඬෙන ගතිය ඇවිල්ලා තියෙද්දී ඒකෙන් බේරෙන්නේවත් නැතුව තව මුණුපුරව දෙන්න තුන් දෙනෙකුත් අල්ලගන්නවා. නේද මුණුපුරා පහළ වෙන්න ඉස්සෙල්ලා හිතලා බලන්නකො පහළ වෙන්න ඉස්සෙල්ලා යාලා ගැන කිසිම ප්‍රශ්නයක් තිබෙන්නේ නැහැ. දැන් මේ අලුතෙන් ප්‍රශ්නයක් තියෙනවද? එහෙනම් මෙන්න මෙතන නවත්ත ගන්න ඕන තැනක්ද නැද්ද? ඔව්. එතන නේද උපාදානය ආරම්භ කරන තැන. ලෝකයේ තියෙන එක එක දේවල් අපිට උපාදානය වෙන්නේ ඔන්න ඔය ඇහෙන් දැක කනෙන් අසා නාසයෙන් විඳ දිවෙන් ශරීරයෙන් විඳ මනසෙන් විඳ සතුටුයි සුවයි සුන්දරයි මధుරයි ප්‍රියයි කියලා යම් අදහසක් ඇති වෙනකොට ඇතිවීම නේද ඒවා දැක අසා විඳ කාම විතර්ක නේද කාම විතර්ක ඇති වෙනවා ලබාගත්තුත් කොච්චර දෙයක්ද හැමදාම දකින්න නැත්තම් කොච්චර දෙයක්ද මේක කොච්චර හොඳද මේ රූප වාහිනිය කොච්චර දොන කොහෙලාද තැනකට යනවා යනකොට රූප වාහිනියක් දකින්න නැත්තම් වාහනයක් දකින්න දැක්ක වෙලාවෙ ඉඳන් මොකද්ද වෙන්නේ විතර්ක පහල කරන්න පටන් ගන්නවා මොනවද මේ වගේ වාහනයක් තිබ්බනම් කොච්චර හොඳද මේක නේද වාහනේ මේක නැත්තම් වැඩක් නැහැ අන්තිමට නැතුම් බැරි වෙනවා එතන සැලසුම් හදනවා රත්තරන් බඩු හොයනවා අනුන්ගේ සල්ලි ඉල්ලන්න හොයනවා එක එක හැපි හැපි හැපි හැපි මෙහෙම කරොත් මෙහෙම වෙනවා මෙහෙම කරොත් මෙහෙම වෙනවා අයියෝ මේ පැත්තෙන් හරියන්නේත් නැහැ මේ පැත්තෙන් හරියන්නේත් නැහැ කී කී කී කී හැපි හැපි හැපි හැපි උපක්‍රම හදනවද නැද්ද අර වස්තුව ලබා ගන්න නේද ඒක ගැන හිතනවා හම්බුනොත් මෙහෙමයි කියලා හිතනවා ආන්ගේ විතර්කයක් ආන්ගේ කාම විතර්කයන් තමන්ගේ පහළ වෙන්නට පෙර හරිද? යම් වස්තුවක් දැක්ක පමණින් ඒ වස්තුව එතනින් බැහැර කිරීමේ අදහසක් අපේ තුල ජනිත වුණේ නැත්නම් මං අහන මේ නැත්තන්ගේ නිවන් දකීද? නිවන් දකීද? උපාදාන ඉවර වේදයි. අලුතෙන් අලුතෙන් අලුතෙන් වස්තුන් අපේ సంతානය තුලට එකතු වන්නේ නම් කොහොමත්ම නේද උපාදාන වැඩි වෙනවා බැලීමේ ආසාව වැඩි වෙනවා ඇසීමේ ආසාව වැඩි වෙනවා විඳීමේ ආසාව වැඩි වෙනවා එහෙනම් දුක් වැඩි වෙනවා එහෙනම් අන්න ඒ දුක් වැඩි වෙන ස්වභාවය අපේ තුලින් තේරුම් අරගෙන මේකට හේතුුනේ ඇහැකරනාසය දිව ශරීරය හරියට වහ කෑවා වගේ. ඔන්න මාළුවෙක් බිරිකොක්කක් දකිනවා. බිරිකොක්ක නෙවෙයි දකින්නේ පණු කෑල්ලක්. අපේ ඒ කාලෙකින් පණු කැලලක් හම්බුන්නේ නැහැ කියලා ගිහිල්ලා කට ගැහුවොත් මොකද වෙන්නේ? ඇමිනෙනවා. ඇමිනුනාට පස්සේ ගැලවෙන්න පුළුවන්කම නැහැ. දැන් මං එවුවොත් යන්න පැවිදි වෙන්න කියලා කට්ටියගෙම. ඔහොමම යන්. අය කිසි ප්‍රශ්නයක් නැහැ. මෙහෙමම යන් කිව්වොත් කියයි. තව පොඩි පොඩි වැඩ වගේක් තියෙන ඉක්මනට ඉවර කරලා එන්න. දවසක් දෙන්න, සතියක් දෙන්න, මාසයක් දෙන්න, අවුරුද්දක් දෙන්න. එහෙනම් මොකද යමිනිලා දෙන්නේ දැන්? ගැලවිලා එන්න බෑ නේද? එන්නේ ඇමිනුන විදිහ මතකද? ඇමිනුනේ කොහොමද? ඇහැ කනනාසය දිව ශරීරයෙන් බලලා අහලා විඳලා ලස්සනයි සුවයි සුන්දරයි මధుරයි කියලා නැවත නැවත බලපු හින්දා අහපු හින්දා විඳපු හින්දා පිළිගන්නවද? එහෙනම් අලුතෙන් ඇමිනෙන්නේ නැතුව ඉන්න කියලා මං කියනවා මේ අත්තන්ට. අලුතෙන් ආයේ සීරේ කැමිනෙන්න එපා පරණ ටික ඉවර කරගන්නකම් ධර්මයෙන් පෝෂණය වෙලා පරණ ටික ඉවර කරගන්න පුළුවන්. ඒක අපි කියලා දෙන්නම් අලුතෙන් කිසිම දෙයක් ගන්න එපා ඇතුළට. හාද? මම කියනවා අලුතෙන් කිසිම දෙයක් ඇතුළට ගන්න එපා. අලුත් දෙයක් උපාදානය කරගන්න එපා කියලා මේ අත්තන්ට කිව්වොත් මේ අත්තන්ට කියන්න වෙන්නේ මොකද්ද? හා හාමුදුරුවනේ අපි එනම් අද ඉඳන් කිසි දෙයක් උපාදානය කරගන්නේ නැහැ. අලුතෙන් දෙයක් බලන්නේ නැහැ. ආයෙ වහකන්නේ නැහැ. වහකන්නේ නැතුව ඉන්නවා. අලුතෙන් දෙයක් ජීවිතේට හිත ඇතුළට එකතු වෙන්න දෙන්නේ නැතුව දැක දේ දැකපමණින්ම හිතෙන් අයින් කරලා නිකන් ඉන්නවා ආයෙනම් ඔවට අහු වෙන්නේ නැහැ කියලා කියන්න පුළුවන්ද? එහෙම කියන්න පුළුවන්ද කාට හරි? නේද? අන්න එහෙම ධර්මය ගැන විමසන්න ඕන අපිට. අපිට එහෙම කියන්න බෑ. ඇයි? මම ඒක කරනවා නෙවෙයි. මගේ අතින් ඒක කෙරෙනවා. කරනවා නෙවෙයි කෙරෙනවා. ලස්සන රූප දකින්නකොට ඇහැ ගිහිල්ලා ඒ පැත්ත බලාගෙන ඉන්නවා ආය හොඳටම වයසයි කියලා නෑ අර ටෙලි නාට්‍ය දිහා බලාගෙන ඉන්නවා මම හොඳට දැකලා තියෙනවා මේ පැය ගණන් බලාගෙන ඉන්නවා නේද ඈ ඒ මොකද ඒක වෙනවා ඒ පැත්තට එහෙනම් මේක සිද්ධ වෙනවා නම් මට මේක නවත්තන්න බැයි නම් සිද්ධ නොවන විදිහට අපේ මානසිකාරය සකස් කරන්න ඕනේ හරිද සිද්ධ නොවන විදිහට සකස් කරන්න ඕනේ ඉන්ද්‍රියන් සංවර වෙන විදිහට ඉන්ද්‍රිය සංවර කරන කරගන්න කිව්වට වැඩක් නැහැ ඉන්ද්‍රිය සංවර කෙරෙන தත්ත්වෙට මගේ මනස හදන්න ඕනේ මගේ මනසෙන් පණිවිඩයක් එන්න ඕනේ ඇහෙන් ලස්සන රූපයක් බලලා හ්ම් හොඳයි කියලා ආයතනයක් මෙහෙම බලන් ඉස්සෙල්ලා තමන්ගේ පැත්තෙන් සංඥාවක් තමන්ගෙන්ම එන්න ඕනේ ආ මතක නැද්ද මතක නැද්ද බලලා වෙච්ච වැඩේ ආයතරයක් තව මොන හරි දෙයක් උපාදානය කරන්නද යන්නේ? දැන් මරිද මරිද දැන් බලපු හරිය. හ්ම් කියලා Tamange පැත්තෙන් සංඥාවක් එන්න ඕනේ. කිසිම දෙයක් අලුතෙන් උපාදානය නොවන විදිහට ඉන්ද්‍රිය රැක ගන්න ඕනේ. අන්න ඒ ඉන්ද්‍රිය ඉවස ගන්න ඕනේ. නෑ මම මේ වයින් ඇතුළට ගන්නෙ නෑ කියලා ඉවසෙන විදිහට අදිවාසනයෙන් වාසය කරන එකට කියනවා නාදිවාසේති කියලා. ඒ කියන්නේ අපිට අපේ හිතෙන්ම සංඥාවක් එන්න ඕනේ. මේක මම එන්න දෙන්නේ නෑ, මේක මම එන්න දෙන්නේ නෑ, එන්න දෙන්නේ නෑ කියලා ඒකට කියනවා ප්‍රහාණ සංඥාවක් කියලා. හරි? ඔන්න ඔහම ඉපදුනොත් නේද අලුතෙන් දොර වැහෙන්නේ. හරියට මෙන්න මේ වගේ. හොරු ගොඩක් වින්ගලා ආයතනයක් අතුලට. දැන් ආයතනය සුද්ධ කරන්නයි ඕනේ. ඉස්සෙල්ලාම කරන්න ඕනේ මොකද්ද? දැන් ගේට්ටුවෙනුත් හොරු වෙන්නේ නැතුව ඉස්සෙල්ලාම ගේට්ටුවෙන් එන හොරු ටික වහන්න ඕනේ. අපි තුම ජලාශයක් හිස් කරන්න ඕන වෙලා තියෙනවා. මොකද කරන්න ඕන? තියෙන වතුර ටික යවුවට විතරක් මදි අලුතෙන් එන ඒවා නවත්තන්න ඕනේ. නේද? අන්න ඒ වගේ මේ උපාදානය වෙලා තියෙන මගේ මේ උපාදාන ස්කන්ධය ඉවර කරගන්න නම් තියෙන උපාදානය අයින් කරගන්න ඕනේ. නැති උපාදාන නැති වෙන්න දෙන්නේ නැතුව. අලුතෙන් කොහොමද උපාදාන ඇති වෙන්නේ? ඇහැ කන නාසය දිව ශරීරය අසංවරව වාසය කිරීමෙන් අලුතෙන් අලුතෙන් අලුතෙන් අලුතෙන් අලුතෙන් නොයේකුත් දේවල් අලුතෙන් උපාදාන වෙනවා. අන්නේ සිද්ධ වෙන උපාදානය අලුතෙන් මේකට මුකුත් එකතු නොවි ඉඳනම් දකින්නකොටම මට හැඟීමක් එන්න ඕනේ. ඒ විදිහට අපේ හිත හදන්න බැරිද දන්නේ ඇසිපිය හෙළන මාත්‍රයකට වඩා වැඩි වේගෙන් මෙහෙම කරලා බලනකොටම ආ මෝ වහනම් කන්න හොඳ නෑ ආයෙනම් මං ඔය දිහා බලලා සතුටු වෙන්නේ නෑ කියලා එච්චර වේගයෙන් සිතුවිල්ලක් එන විදිහට අපේ හිත හදන්න බැරි වේද? අනුරාධපුරය කියලා කියනකොට මම කියලා ඉවර වෙන්නත් ඉස්සෙල්ලා මොකද මතක් වුනේ? ආ එහෙනම් අපේ හිතේ ඒ වගේ ලක්ෂණ තියෙනවා වගේ නේ. ඈ පාරේ යනවා හරි සාන්ත හැඟීමකින්. අයිනේ ඉන්නවා රහකාරයෙක්. දැන් මම තාම දැක්කේ නෑ මට තියෙන තරහ කියන එක නෑ. තරහ කියන හැඟීම නෑ. මෙහෙම කළා දැකලා ඇස් දෙක පිය වෙන්න ඉස්සෙල්ලා මොකද වෙන්නේ? තරහක් ගැන හැඟීම එනවා. ඒක උපතින් තිබ්බ එකක්ද? මම එයාත් එක්ක තරහ උපතින් තිබ්බ එකක්ද? නෑ පස්සේ හැදිච්ච එකක්. නේද? එහෙනම් ඉපදුනාට පස්සේ මෙහෙම බලන මාත්‍රේම තරහ කියන හැඟීම එන ගානට මගේ හිත හැදුනා නම් අනිත් පැත්තට හදන්න පුළුවන් වෙන්න ඕනද නැද්ද? ඇහැට රූපයක් පේනකොට කනට ශබ්දයක් ඇහෙනකොට නාසයට ගන්ධයක් දිවට රසයක් ශරීරයට පහසක් ලැබෙනකොටම ඒ ලැබෙන මාත්‍රයේම ඇහැට රූපයක් ලැබුණාම ඇසිපිය හැලෙන මොහොතකට වඩා ඉක්මනින්. කනට ශබ්දයක් ඇහිලා ප්‍රියයි සුන්දරයි මధుරයි කියලා මනාපයක් කමනාපයක් උපදිනවා නම් ඇසුරු සනක් ගන්න තරම් වේගෙන්. දිවට රසයක් දැනිලා ඒ රසය සුවයි සුන්දරයි මధుරයි කියලා හිතනකොට තරුණ පුද්ගලයෙක් නිරෝගී කෙනෙක් කෙළපිඩක් කෙළන තරම් වේගයෙන් මේ ධර්මයේ තියෙන උදාහරණ. නාසයට ගන්ධයක් දැනිලා ඒ ගන්ධය ප්‍රියයි මధుරයි සුවයි කියලා හිතුණාද ඒක අයින් කරගන්න ඕන කොච්චර වේගෙන්ද හබරල කොලයකට නෙළුම් කොලයකට වතුර ටිකක් වැටෙනවම ඇර වෙලා තියෙන ඒක වැටෙන තරම් වේගෙන් ඊට වඩා වැඩි වේගයකින් කියලා සඳහන් වෙලා තියෙනවා කයට පහසක් දැනෙලා යම්කිසි කැමැත්තක් ඉපදුනා නම් අකමැත්තක් ඉපදුනා නම් සත්‍යමත් පුරුෂයෙක් අකුලගෙන තියෙන බාහුවක් දිගාරන්න තරම් වේගයකින් මේක අයින් කරගන්න ඕන මනසට යම්කිසි ආදරය ආදී තරහ ආදී ධර්මයක් ලැබිලා අන්න ඒක උපාදානය වෙන දෙනවා නම් මනාපයක් කමනාපයක් ඉපදුනා නම් කොච්චර වේගෙන් ඒක අයින් කරගන්න ඕනද කියලා නම් ගිනියම් වෙච්ච සත්‍යෙච්ච තහඩුවකට සත්‍යෙච්ච ගිනියම් වෙච්ච තහඩුවකට වතුර බිඳුවක් දානකොට 30 කාල වාෂ්ප වෙන්නේ අන්නේ තරම් වේගයෙන් කියලා ධර්මයේ තියෙනවා. ඒක සිද්ධ වෙන විදිහට අපි අපේ సంతානෙ සකස් කරගන්න ඕනේ. ඉච්ඡර වේගෙන් වැඩ කරන්න පුළුවන් උපකරණයක් අපිට තියෙනවා. ඒක තමයි අපි මේ මනස කියලා කියන්නේ. එන්නේ ඒ උපකරණයේ ක්‍රියාත්මක වීම තමයි මානසිකාරය කියලා කියන්නේ. එතකොට අපේ මේ හිත ඇතුළට යමක් එන්නේ නැති වෙන්න සකස් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒකට කියනවා නාදි වාසේති කියලා. හරිද? නැත්තම් මොකද වෙන්නේ? අලුත් දේවල් ටික ඔක්කොම හරියට මේක මොකක් වගේද? තේරුම් කරවන්න මම වර්තමානයේ තියෙන උදාහරණයක් ගන්නම්. සමහර වාහන තියෙනවා නේද? පස්සට ගන්නකොට වාහනේ ටික ටික ටික ටික මොකද වෙන්නේ? හැප්පෙන්න කිතු වෙනකොට කෑ ගන්න පටන් ගන්නවා. නේද? ආන් අපි කියනවා සංවේදකයක් හයි කරලා කියලා. එහෙම එකක් ඒ වාහනයට දැනෙනවා. මේ මේකේ තියෙන සංවේදකයකට මොනවා හරි දෙයක් පණිවිඩයක් එනවා. පණිවිඩයක් ගැන ඉන්න එතන තියෙන පීප් පීප් පීප් පීප් ගාලා ඔන්න නලාවක් ගන්නවා. අන්න ඒ සංවේදකයක් හයි කරා ඒකට සංවේදී ඒක. සංවේදී කියන්නේ එහෙම එකක් දැක්කහම ඒ අරමුණ ඒ ඒ පණිවිඩය හම්බෙනවා. ඒ වගේ ඇහැට ලස්සන රූප දැකලා කනට ශබ්ද ඇහිලා නාසයට ගන්ධ දිවට රස ශරීරයට පහස දැනිලා මනසට ධර්ම දැනිලා ප්‍රියයි සුන්දරයි මధుරයි කියලා නැවත නැවත බලන් හදනකොට මම මගේ හිතේ සංවේදකයක් හයි කරලා තියෙන්න ඕනේ. මුරකාරයෙක් තියලා තියෙන්න ඕනේ. ආයතරයක් නම් බලන්න යන්න එපා කියන පණිවිඩය මගෙන්ම එන්න ඕනද නැද්ද? වෙන කවුරුත් බලන් ඉඳලා කියයිද? නෑ මගේ මනසින්ම එන්න ඕනේ. මගේ මනසින්ම ඔන්න ඔය පණිවිඩය එන්න ඕනේ පින්නත්. ආන් මේ පණිවිඩය ආවොත් තමයි මේ වැඩේ සිද්ධ වෙන්නේ. මොකද කියන්නේ? එහෙමද නැද්ද? එහෙම වෙන්න ඕනේ. එහෙම වෙන විදිහට මොකද කරන්න ඕනේ? අපේ හිත හදාගන්න ඕනේ. එහෙම වෙන විදිහට අපේ හිත හදාගන්න ඕනේ. පිළිගන්න වෙනවද නැද්ද? නේද? එහෙම හදාගන්න ඕන කියලා දැනගෙනවත් හිටියද? නේද බුදුරජාන් වහන්සේ මේ උතුම් ධර්මය දේශනා කරේ අපේ සිත්වල කුසල් ඕවට කියනවා කුසල් කියලා. නිවන් දකින්න අවශ්‍ය කරන නිවන් දකින්නවා කියන්නේ ලෝභ, දේශ, මෝහ සම්පූර්ණයෙන්ම නැති වෙන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල. අන්නේ වැඩපිළිවෙල තුල හිත හදන වැඩපිළිවෙලක් තමයි මේ තියෙන්නේ. හිත අකුසලයේ ඇලෙන්න දෙන්නේ නැතුව සකස් කරන වැඩපිළිවෙල තමයි ධර්මයේ තුල තියෙන්නේ. ඉතින් අපිට ඒක සකස් කරගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. කොහොමද මේක එළියෙන් එන අරමුණු මේක තුලට මේ එක ඉන්ද්‍රියකින්වත් ඇතුලට ගන්නෙ නැතේ නැති වෙන විදිහට කවදා හරි දවසක සකස් කරගන්න ඕනේ. නැත්තම් එහෙම නැතුව ඉතින් අනේ ඉතින් අපිට ඉතින් බෑනේ ඉතින් හාමුදුරුවෝ ඉතින් කියනකා කියන විදිහට නේද? හාමුදුරුවෝ කියන විදිහට ඉතින් හරියන්නේ නැහැ. හාමුදුරුවරුන්ට නම් පුළුවන් ඒ අපි කොහෙද ගිහි ජීවිතනේ ගෙවන්නේ? නෑ නෑ හාමුදුරුවන්ට හරියන්නේ නැහැ. කරේ නැත්තම් කාටවත් හරියන්නේ නැහැ. නේද? එහෙනම් අපි ඔක්කොටම යමක් වෙන්න නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දෙයට අපේ సంతානය සකස් කරන්න ඕනේ. බලාගෙන ඉඳලා හරියන්නේ නැහැ ඉක්මනට හදන්න. හදපුවාම ඔහොම නෙවෙයි යෝග වැඩ කරන හැටි ඔය ටික වෙනස්. දැන් ඉන්නේ මට බෑ මට බෑ මට බෑ කියලා. ඔය හදනකම් ඔහොම ඉන්නේ. හරිද? එතකොට මේ අදාළ සිතුවිල්ල එන විදිහට හැදුවාට පස්සේ ඔහොම නැහැ. එතකොට ඒක හරියට ඔව්. හරි ඉක්මනට ප්‍රතිචාර දක්වනවා. සංවේදකයක් හයි කරන්න කියලා මේ කියන්නේ. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අභිනන්දනය නොකරන සංවේදකයක්. ඒවා අභිනන්දනය කරන්න ගියොත් එහෙම ඒවාගේ සතුටු වෙන්න ගත්තොත් එහෙම ඒවා ඇලෙනවා ඇලෙන්නද සංවේගයක් ඇලෙ ඇලෙන්න ගත්තොත් කෑ ගහන්න උනේ සංවේදකය තමන්ගේ හිතේ ඒක හැදෙන්නේ ආසීවිසෝ ආසීවිසෝපම සූත්‍රයේදී කොහොමද දේශනා කරලා තියෙන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්මයන් ගැන සර්පෙින්ට සර්පෙින්ට උපමා කරපු තැන ඔය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්මයන් කොහොමද දේශනා කරලා තියෙන්නේ හොරුන්ට උපමා කරලා හරිද මම් පහරන හොරුන්ට උපමා කරලා. හරිද? ලෝකයේ තියෙන වටිනම වටිනම දේ රත්තරන්ද මණික්ද මුතුද එහෙම නැත්නම් ඊටත් වටින ඊටත් වටින වටින ලෝහයන්ද නැත්නම් කුසලසිතද කුසලසිත නේද අනිත් දේවල් වල අපිව සතුටු කරන්න බෑ කුසලසිත අපිව සතුටෙන්ම තියෙනවා එහෙනම් වටිනම දේ කුසලසිතයි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන්හි ඇලෙන ඇත්තෝ ඒ රූප අපි අපි මෙහෙම පාරේ යනකොට එක එක රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් ඇවිල්ලා මගේ මා මගේ කුසල සිත අරගෙන යනවා මං ඒවට ඇලුනොත් මගේ කුසල සිත නැති වෙනවා නේද ඒ නැති වෙනවා විතරද බලන්න ඊට පස්සේ කොහොමද හරි පීඩාවෙන් ඉඳ වෙන්නේ දරුවෝ බලන්නකො හොඳට පාඩම් කර කර එහෙම හොඳට ඉන්න ළමයි. කිසිම ප්‍රශ්නයක් නැතුව ෂෝක් එකට ජීවත් වෙන අය. නේද සෙල්ලම් කර කර ඉන්නවා. අවුරුදු 17ක් 18ක් විතර ගිහිල්ලා සමහරවන්න කාලයක් එනවා. ටිකක් ලොකු වෙනකොට. කල්පනා කර කරම ඉන්නේ. බලනකොට දෙක දිගට කල්පනා කරනවා. උඩ බලාගෙන කල්පනා කරනවා, වින් බලාගෙන කල්පනා කරනවා, ඇඟිල්ලෙන් පොළව පහුරු ගන්නවා. අමල දාත්තා ඇතර මොනවද දැනගන්නේ? හරි නේද? මොනවා හරි පැටලිල්ලක් හදාගෙන තමයි කියලා දැනගන්නේ. හරිද? ඒ මොකද එහෙනම් අන්න බලන්න ඒ මොකද උනේ එයාගේ අර තිබුණ නිදහස් හිත නැති වුණා. නේද? එයා විතර්ක පහල කරන්න පටන් ගන්න ඒ හිත. එතකොට දැනගන්නවා මේ මොකක් හරි කරදරයක් කරගත්තා කියලා. ඉතින් අන්න ඒ තියෙන නිදහස් ගතිය නැති වෙන්නේ ඔන්න ඔය වගේ තත්වයන් හින්දා. එතකොට ඒ වගේ තත්වයන් ඇති වෙන එක නවත්වා ගන්න අපි පළවෙනියෙන්ම ඔන්න ඔය නාදිවාසීති කියන தත්ත්වය අපේ තුල හදා ගන්න ඕනේ. අපේ ඉන්ද්‍රයන් මේ එන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වහ වගේ ප්‍රතික්ෂේප කරන්න ඕන. කුසලසිත පැහැරගෙන ගියා. අර දරුවාගේ තිබ්බ කුසලසිත පැහැරගෙන ගියා. පැහැරගෙන ගියා. මදිවට දැන් එයා හරි පීඩාවෙන් ඉන්නේ. එහෙනම් මම් පහරන හොරුන්ට අහු වුණොත් ආව හරි වටිනම දේ පැහැරගෙන ගුටි දීලා යනවා. නේද? හොරුන්ට අහු වුණාම හොරු මොකද කරන්නේ? බඩු තොරකම් කරලා තලලා යන්නේ. නිකන් යන්නේ. බඩු ටික විතර කරන් ගියා නම් ඒත් කමන්නේ. හොරුන්ට අහු වුණාම ඇගරි දෙනවා. වටින දේ පැහැරගෙන ගියා ඇඟ ඔක්කොම රිදෙනවා. ධර්මයේ තුල ඇයි බුදුරජාන් වහන්සේගේ උපමාව මම් පහරන හොරු වගේ? ඈකලනාසේ දින ශරීරයෙන් ඔය එක එක ඒවාට අහු වුණාම වටිනම දේ කියන කුසලසිත පැහැර ගන්නවා මදිවට අර හොරු තලන දාලා ගියා වගේ දැන් මෙයා තල්ලා පෙල්ලා වගේ ඉන්නේ ඊට පස්සේ බලාගත්තත් ඒ බලාගෙන මූණ බුම්මගෙන නේද නැවත දකීවා කියන දකින්න බැරි දකින්න නැතුව ඉන්න බැරි රෝගේ හැදිලා ඉතින් හරියට තල්ලා පෙල්ලා දැම්මා වාගේ දැන් අපි තේරුම් ගන්න ඕනේ. එහෙනම් මේ ඇහැ කන නාසය දිව ශරීරය කියන ඉන්ද්‍රියන් අසංවරව වාසය කිරීමෙන් මට සිද්ධ වෙච්ච අබැද්දිය මොකද්ද කියලා. අන්න ඒකින්ද ඒක සංවර වෙන විදිහට දැන් අපි සාකච්ඡා කරා ඔන්න ඔය කිව්ව දේවල් වගේ. දැන් බොහෝ දේවල් කිව්වා ඉන්ද්‍රිය අසංවරය තිබුණොත් එහෙම මොකද වෙන්නේ කියලා බොහෝ දේවල් කිව්වා. ඔය කියපු ටික අහගෙන හිටිය මේ ඇත්තන්ට මේ වෙලාවේ මොකද්ද හිතෙන්නේ? අද ඉඳන්නම් මම කොහොම හරි මේක කරන්න ඕනේ කියලා. අන්නේ කරන්න ඕනේ කියලා දැන් හිතිච්ච හැඟීම තව කොච්චර වෙලා තියෙද්ද දන්නේ තව කොච්චර වෙලා තියෙද්ද දන්නේ අන්න ඒක තමයි. එන්නේ හැඟීම ආරක්ෂා කරගන්න ඕනේ. ඉන්ද්‍රිය සංවරයේ හින්දා ඇතිවන ආනිසංසත් ඉන්ද්‍රිය අසංවරයේ හින්දා ඇතිවන ආදීනවත් ඔය අපි කිව්ව ආකාරයට හොයලා හොයලා හොයලා විතරක්මදී හොඳට මෙනෙහි කරන්න ඕනේ. මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මොකද වෙන්නේ? ඉන්ද්‍රිය සංවර කරගන්න ඕනේ කියන අර අර කිව්ව හැඟීම ප්‍රබලව තමන්ගේ තුලින් එන්න පටන් ගන්නවා. ඒක තමයි සංවේදී උපකරණය වාගේ. මොකද්ද? අසංවර වීමෙන් ලැබෙන ආදීනවත් සංවර වීමෙන් ලැබෙන ආනිසංසත් හොඳට මෙනෙහි කරන්න ඕන. අන්නේ මෙනෙහි කරනකොට අපිට අර වගේ මේක කරගන්න ඕනේ කියන හැඟීම හැම වෙලේම උපදින්න පටන් ගන්නවා. හැම වෙලේම උපදින්න පටන් ගන්නවා. අන්න ඒ தත්ත්වයට අපේ හිත ගත්තොත් අපිට පුළුවන්කම තියෙනවා මේ හැම වෙලේම සංවරව වාසය කරන්න අවශ්‍ය කරන හැඟීමෙන් අපිව ආරක්ෂා කරනවා. ඉතින් මේ පිළිබඳව තව බොහෝ දේවල් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්. අද දවසේ අපි මේ ධර්ම දේශනාව මෙතකින් නිමා කරනවා. ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලෝකවාසී කොයි කාගේ හරි චිත්තසංතානයක මමත් මේ தත්ත්වයටපත් වෙන්න ඕනේ ඉන්දිය සංවර වෙච්ච කෙනෙක් බවටපත් වෙන්න ඕනේ නිවන් දකින්න ඕනේ කියලා සිතුවිලි මාත්‍රයක් හරි ඇති වුණා නම් මේ අත්ෝ මේ ධර්ම දානමේ පුණ්‍ය කර්මය සිද්ධ කරපු හින්දායි ඒක සිද්ධ වුනේ. එහෙම වුණොත් මේ අයට බොහෝ පින් එක රාශිය වෙනවා. බොහෝ පින් සිද්ධ වෙනවා. එහෙම කෙනෙක් ධර්මය ඇහිලා ඒ විදිහට සංවර වෙන වාරයක් වාරයක් වාරයක් ගානේ දායකත්වයේ දරපැත්තන්ට පිසිද්ධ වෙනවා. එහෙනම් මේ දායකත්වයේ දැරීම මහා ආනිසංස වාරයක් ලබා දෙන කාරණාවක්. ඉතින් ඒකින්ද මේ දායකත්වයේ දරලා අනිත් අයට ධර්ම දානමය පුණ්‍ය කර්මයන් සිදු කරමු මේ අතන් වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරනවා මූලික වශයෙන්ම හැමදිනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය පිණිසම මේ සියලු පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.